පෞගිය දේශනාවේදී අපි සඳහන් කළේ නිමිත්ත ආවර්ජනය කරන්න ගිහිල්ලා මේ නිමිත්ත නැති කරගත්ත හැටි. නිමිත්ත පටිභාග නිමිත්ත පහළ වුණා. ඒ නිමිත්තම ආවර්ජනය කරන්න ගිහිල්ලා නිමිත්ත හොයාගන්න බැරුව ගියා. ආන් ඊට පස්සේ කෙනෙකුට හිත දැවිලි තත්වයටපත් වෙනවා කොහොමද? අනේ කොයිතරම් ලස්සන දෙයක් මන් දැක්කද? භාවනා කරපු අය ඕනතරම් ওই කාරණාව කියනවා. අනේ කොයිතරම් ලස්සන දෙයක් මං දවසක දවසක දැක්කද? නමුත් ඒක ආයේ කවදාවත් දැක්කේ නෑ. ආයේ කවදාවත් මට එතෙන්ට යන්න බැරි වුණා. මේක මේ භාවනා කරන අය හුඟක් අය කියන කතාවක්. එක දවසක් නම් පුදුම දෙයක් දැක්කා. නමුත් ආයේ කවදාවත් හම්බුනේ හම්බුනේ නෑ. ඇයි හම්බුනේ නැත්තේ? දැන් ඊට පස්සේ එයා භාවනා කරන්න පටන් ගත්තත් එයා භාවනා කරන්න පටන් ගත්තෙම ආන් ඒ එදා දැකපු අමුතුම දේ බලන ක්ලේශයත් එක්ක. ඒ හින්දා එයාට එතෙන්ට එන්න එතෙන්ට එන්න බැරුව යනවා. ආන් ඒ නිසා මේ සාරද්ද හේවත් දුක් සහිතයි කියන්නේ දැවිලි සහිතයි කියලා සඳහන් කළේ ඒකයි සාරද්ද තත්වයටපත් වෙන. ඊටාම දැඩි තත්වයට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා ඒ පුජ්‍යලයට. ඉන් පසුව හිතනවා ආයෙත් මුල ඉඳලම භාවනා කරන්න ඕන කියලා. දැන් ඒ අර කාරණාව බලන්න. ආයෙත් මුල ඉඳලම භාවනා කරන්න ඕන කියලා හිතෙනවා. හැබැයි එයා එහෙම හිතලා භාවනා කරන්න ගියොත් එයාට එතෙන්ට එන්න බැරි වෙයි. නමුත් එයාට හොඳ ආචාර්යවරයෙක් ආයෙත් හම්බුනොත්, හොඳ ගුරුවරයෙක් හම්බ වුනොත්, ඒ ගුරුවරයාට මේ தত্ত্বය කියන්න ඕන මුලින් මට කලින් මෙහෙම තිබුණා, මට මෙහෙම මෙහෙම වුණා, ආයෙ බැරි වුණා. ගුරුවරයාට ඒ කාරණාව කියලා දුන්නාම ගුරුවරයා දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ආන් ඊට පස්සේ ගුරුවරයා එයාට කියලා දෙනවා ආයෙත් එතෙන්ට යන්නේ කොහොමද කියලා. ආන් එහෙම දැන් එයා දන්නවනේ නිමිත්ත දිහා බලලා තමයි මට ඉස්සල්ලා වැරදුනේ කියලා. දැන් මේ පුද්ගලයා ඊළඟට නිමිත්ත පහළ වෙනවා. නිමිත්ත දිහා බලන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස දිහාම දෙඩිව බලාගෙන ඉන්න උත්සාහ කරනවා. එතකොටත් අරක නැතුව යනවා. දැන් ආයෙ නිමිත්ත හම්බ වෙනවා. නිමිත්ත හම්බ වුණාට දැන් නිමිත්ත ආවර්ජනය කරන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස දිහා දැඩිව බලාගෙන ඉන්නවා මට එදා වැරදුනේ ආස්වාස අමතක වෙච්ච හින්දානේ නෑ අද නිමිත්ත දිහා බලන්නේ ආස්වාස දිහා විතරයි බලන්නේ කියලා හිතච්ච ගමන් ආයෙත් අරක නැතුව යනවා එතකොට මෙයාට ආයෙත් ආයෙත් දැඩි දුක් සහිත දැවිලි සහිත තත්වයට මෙයාපත් වෙනවා ආන් ඒ නිසා සඳහන් කරනවා කලින් නිමිත්ත දිහා තණ්හාවෙන් බැලුව නිසා නිමිත්ත නැතුව ගියා දැන් නිමිත්ත බලන්නෙම නැහැ දැන් නිමිත්ත බලන්නෙම නෑ කියලා හිතලා ආස්වාස දිහා වැඩියෙන් බලනවා. එතකොට නැවතත් නිමිත්ත නැතුව ගිහිල්ලා දැන් ආයෙත් මුලට වැටෙනවා. නිමිත්තත් නැතුව ගියා ආයෙත් මුලට වැටුණා. දැන් ආස්වාස දිහා විතරක් තණ්හාවෙන් බලන්න උත්සාහ කළා නිමිත්ත රැකගන්න කියලා හිතාගෙන. එහෙනම් එහෙම හරියන්නේ එහෙම හරියන්නේ නැහැ. එම නිසා කයත් සිතත් දුක් සහිත තත්වයටපත් වෙලා සමාධිය නැතුව යනවා. එක්කෝ ඉංජිතා කියන මට්ටමින් නැත්තම් පන්දිතා කියන මට්ටමින් ආයසිත කම්පණය වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා පින්විතනි මේ ඉංජිත පන්දිත කියන්නේ ඊතරම්ම සියුම් කම්පනයක්. මෙතන ඉංජිත පන්දිත කියලා ඉංජිත කියලා කියන්නේ දැඩි කම්පනයක්, පන්දිත කියලා කියන්නේ සියුම් කම්පනයක් වුණාට ඉංජිත කියන එකත් අපිට නොදැනෙන තරම් වූ සියුම් කම්පනයක්. ආන් නිසා මෙතන සඳහන් කරනවා මේ දෙක ඊටාම සියුම් කියලා. දැන් අර වෙලාවේ නිමිත්ත බලන්නේ කියලා හිතුවා. කම්පණය වුණා හිත. ඉස්සරලා ආස්වාසය බැලුවේ නැහැ නිමිත්ත දිහා බැලුවා. කම්පණය වුණා හිත. නමුත් අපිට තේරුණේවත් නැහැ එහෙම සිතුවිල්ලක්වත් මට ආවද කියලාවත් ඒ තරම්ම මේ කාරණාව සියුම් තැනක තියෙනවා. ආන් ඒ නිසා මේ සමාධියේ ඉන්න කෙනාට ඇඟිල්ලක්වත් හොලවන්න එපා කියලායි සඳහන් කරන්නේ. ඇඟිල්ල හෙලුණා කියලා කියන්නේ හිත එහි ගිහිල්ලා කියලා. මොකද මේ ශරීරයේ හොලවන්න පුළුවන් නම් රෝම කූපයක්වත් හොලවන්න බෑ හිතක් නැතුව. හිතක් නැතුව රෝම කූපයක්වත් හොලවන්න හොලවන්න බෑ. ඒ කියන්නේ හිත එතෙන්ට ගියා කියලා කියන්නේ හිත මෙතන හිත මෙතන නෑ. ආන් ඒකයි කිව්වේ මේ සමාධියේ ඉන්න කෙනාට ඇඟිල්ලක්වත් හොලවන්න හොලවන්න බෑ කියලා. එහෙනම් අපි එක දවසක් භාවනාව පිළිබඳ උපදේශය සඳහන් කරන වෙලාවේ සඳහන් කළා යම් ආකාරයකින් කෙල ටිකක් ගිලුනොත් එතනත් බිඳුණා කියලා. නැගිල්ලක්වත් හොලවන්න බැරි නම් කෙල ගිලුණා කියලා කියන්නේ හිතේ එහෙ ගිහිල්ලා කියන එකයි. එහෙම දෙයක් වෙන්න එහෙම දෙයක් වෙන්නත් බෑ. එහෙමනම් භාවනාවට වාඩි වෙනවනම් ඉස්සෙල්ලා හොඳටම කට පිරිසිදු කරන්න වෙනවා. කට පිරිසිදු කරලා මැදලා හොදලා දිව හෙල වෙන්නේ නැතුව තියාගන්න පුරුදු වෙන්න ඕනේ. දිව ගැන හිතන්නෙත් නැති වෙන්න ඕනේ. යම් හේතුවකින්වත් දිව චුට්ටක්වත් හෙලුනොත් කෙලුණන්න පටන් ගන්නවා. එහෙම වුණොත් කියලා ගිලින්නම එහෙම වුණොත් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. ආන් ඒකයි මෙතන සඳහන් කළේ මේ සමාධියේ ඉන්නව නම් ඇඟිල්ලක්වත් හෙලවෙන්න හෙලවෙන්න බෑ. එහෙනම් භාවනා කරන සමහර වෙලාවක සමහර වෙලාවට භාවනා කර කර ඉන්න ගමන් ආයෙ කෙලින් වෙලා හැදෙනවා. එහෙම වෙන්න එහෙම වෙන්න බෑ. සමහර වෙලාවට ඉස්සරහට නැමිලා නැමිලා වැටෙන්න හදනවා ආයෙ කෙලින් වෙනවා. එහෙම වෙන්න එහෙම වෙන්න බෑ. එහෙමනම් මේ භාවනාවේ සමාධියේ ඉන්නවා නම් එයා හරියට නිකන් මේ අර ලීයක් තිබ්බා වගේ අපි සමහරලාට කියන්නේ ඉද්ද ගැහුවා වගේ කියලා. ආන් ඒ වගේ කෙලින් තනි ඍජුව මේ පුජ්‍යලයා ඉන්නවා ආයේ කිසිම දෙයක් කිසිම දෙයක් හැලවෙන ස්වභාවයක් දකින්නේ නැහැ. හැලුණා කියලා කියන්නේ සමාධියට එන්නේ එන්නේ නැහැ කියන එකයි. ඊළඟට පින්නතුනේ මේ පටිභාග නිමිත්ත සඳහන් කරනවා ළඟට ඇවිල්ලයි තියෙන්නේ. එතකොට ඔහුගේ හිතට වෙන කිසිම දෙයක් අරමුණු වෙන්නේ නැහැ. දැන් හිත සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා දැන් කයත් දැනෙන්නේ නැති තත්වයකටපත් වෙලා ඉන්නේ මේ පටිභාග නිමිත්ත ළඟට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔහුට වෙන කිසිම දෙයක් අරමුණු වෙන්නේ කිසිම දෙයක් අරමුණු වෙන්නේ නැහැ. භාවනාව සම්බන්ධ කරුණු විතරයි ඔහුට අරමුණු වෙන්නේ. භාවනාව සම්බන්ධ කාරණාව විතරක් අරමුණු වෙනවා මොකද්ද? ආස්වාසයයි ප්‍රාස්වාසයයි. සඳහන් කරනවා නමුත් කරුණක් තුල කමඨහන තුල නෙමෙයි ඔහු ඉන්නේ වර්තමානයේත් නෙමෙයි ඔහු ඉන්නේ එයයි ගැටලුව කියලා. කරුණක් තුලත් නෙමෙයි ඉන්නේ වර්තමානයේ තුලත් නෙමෙයි ඉන්නේ සාමාන්‍ය කෙනෙකුට රූප පේනවා ශබ්ද ඇහෙනවා ඇඟේ වේදනාවල් දැනෙනවා ඒ සියල්ලම වෙනවා සාමාන්‍ය කෙනෙකුට සඳහන් කරනවා මේ පුද්ගලයාට එයින් 100%ක්ම නැති වෙලයි තියෙන්නේ මේ සමාධියට ආසන්න වෙමින් ඉන්න පුජ්‍යලයට තමන්ගේ ශාරීරියේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියලයි සඳහන් කරන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම ඉන්න පුජ්‍යලයකට තමන්ගේ ශාරීරියේ 100ට 100ක්ම දැනෙනවා. නමුත් මේ සමාධියට එන්න උත්සාහ කරන පුජ්‍යලයට 100ට තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ඒක දැනෙන්නෙම නැති මට්ටමේ තමයි තියෙන්නේ. ඊටාම සෙවුම් සෙවුම් මට්ටමක තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට වඩා සෑහෙන එකඟතාවයක් එයාගේ හිතේ තියෙනවා. හිත එයාට එකඟ වෙලා. සාමාන්‍යයෙන් මෙහෙම ඉන්නකොට අපිට අපේ හිත එකඟ වෙලාම එකඟ වෙලාම නෑ. ඒ හින්දා අපි අහට හැරෙනවා, මෙහාට හැරෙනවා, අතපය හොලවනවා, බලනවා. හිත එකඟ වෙලා නෑ. ඉතින් ඒ සාමාන්‍ය තත්ත්වයේ ඉන්නකොට. නමුත් මේ සමාධියට එන පුද්ගලයාගේ හිත ඊට වඩා ඊටාම ඉහළට මට්ටමින් එකඟ වෙලා තියෙන නිසා තමයි ඇඟිල්ලක්වත් හොලවන්නේ හොලවන්නේ නැත්තේ. එහෙත් සඳහන් කරනවා මේ බුදුදහමේ කියන ප්‍රථම ධාන මට්ටමේ එකඟතාවයකට එන්න බෑ කියන එකයි කියන්නේ. දැන් මේ පටිභාග නිමිත්ත ඔන්න මෙන්න කියන මට්ටමේ ඉන්නේ. ඒ මට්ටමේ ඉන්න පුද්ගලයාටවත් බුද්ධ ආගමේ සඳහන් කරන ප්‍රථම ධානය කියන තැනට එන්න බෑ. ප්‍රථම ධාන මට්ටමට එන්න තරම් ඔහු තවම සුදුස්සෙක් වෙලා සුදුස්සෙක් වෙලා නැහැ. ඒ එකඟතාවයට එන්න ඔහුට තාම බෑ. එහෙනම් ප්‍රථම ධාන සුවය කියලා නෙමෙයි සඳහන් කරන්නේ ප්‍රථම ධාන සුවය. ඒක පටිභාග නිමිත්තට වඩා කොයිතරම් සුවදායක වෙනව ඇද්ද? මොනතරම් විචිත්‍ර වෙනව ඇද්ද? අපේ බුදුරජාණන් වහන්සේ ওই කාරණාව මාගන්දී සූත්‍රයේ මාගන්දී බමුණට පැහැදිලි කළා. බ්‍රාහ්මණය මේ ගිහි ගෙදරින් පිට වෙලා ගියපු මට විවේකයෙන් උපන්න ධානසෝය හම්බ වුණා. ආන් ඒ ධානයෙන් ප්‍රථම ධාන සුවය කියන එක දිව්‍ය ලෝක සුවයට වඩා උතුම්. නමුත් මේ පටිභාග නිමිත්ත ගාවට ආපු කෙනත් ප්‍රථම ධාන මට්ටමේ සුවයට තව ඇවිල්ලා ඇවිල්ලා නැහැ. ඒක දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් කියලායි සඳහන් කළේ. එහෙමනම් ප්‍රථම ධානයේ ඒ තරම් උතුම් නම් දෙවන තුන්වන හතරවන ධානයන් පිළිබඳව අපිට නම් හිතාගන්නවත් බැහැ. නමුත් මේ මාර්ගයේ ඉස්සරහට ගිහිල්ලා දකිනවා මිසක් නැත්නම් ඒක විස්තර කරන්න තීරෙන්නේ විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒකනේ අපිට නිවන විස්තර කරන්නත් බැරි. ලෝකයේ තියෙන උතුම්ම සැපේ කියලා කියන්න විතරයි අපි දන්නේ. ඒක කොයි වාගේද කියලා කියන්න අපි කවුරුවත් නිවන් දැක්කේ නිවන් දැක්කේ නැහැ. නිවන් දැකපු උත්මයෝ විස්තර කරපු දේවල් පොත්පත්වල තියෙනවා නිවන කොයි වාගේද කියලා. ආන් ඒ නිසා උන්වහන්සේලා දේශනා කරලා තියෙනවා මේ ලෝකේ නිවන තරම් උතුම් සැපයක් වෙන වෙන නැහැ කියලා. ඒ නිසා මේ ධානා මට්ටම ප්‍රථම ධානා මට්ටම කොයි වගේද කියන කාරණාව ඒ ධානා මට්ටමට ගියපු කෙනාට හොඳට වැටහිලායි තියෙන්නේ. කෙනෙක් ධානය නොලබාම නිවන් දකින්න උත්සාහ කළත් සමාධිය ප්‍රථම ධානා මට්ටමට දියුණු වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. සමහර කෙනෙක් ධාන නොලබාම නිවන් දකින්න උත්සාහ කරනවා. ධාන ලැබුවේ නැති වුණාට සමාධිය ධානය තියෙන කෙනෙකුගේ සමාධිය කොයි වගේද? ධානය නැති වුණාට එයාගේ තියෙන සමාධියේ මට්ටමට මෙයත් සමාධිය දියුණු කරන්න ඕනේ. ධාන නොලබා නිවන් දකින්න හදනවා නම් කෙනෙක් එයා ධාන ලැබුවේ නැති වුණාට ධාන ලබන කෙනෙක් කොයි වගේ සමාධියක ඉන්නවද? ආංගයේ සමාධිය මෙයාටත් තියෙන්න ඕනේ. ධාන නොලබා නිවන් දකින්න හදන කෙනාටත් ධාන තියෙන කෙනාගේ සමාධිය තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. එතකොට කවුද මේ ධාන නොලබා නිවන් දකින්න එක්කෙනා? අපි කියව ශුෂ්ක විදර්ශක කියලා රහතන් වහන්සේ කෙනෙක් ගැන. උන්වහන්සේ ධාන ප්‍රාර්ථනා කළේ ධාන ලබන්න ගියේ නෑ. නමුත් ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේටත් නැත්නම් ශුෂ්ක විදර්ශකව රහත් වෙන්න උත්සාහ දරන කෙනාටත් ධානලාභීකුගේ සමාධිය නම් තියෙන්න ඕනේ කියන කාරණාවයි මෙතන මේ සඳහන් කරන්නේ. ඊළඟට මේ ශුෂ්ක විදර්ශනාව හරි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ ශිෂ්‍ය විදර්ශනාවෙන් හරි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ මෙතන මේ කම්පණය සිද්ධ වෙනවා නම් සිත සෙලවෙනවා නම් සමාධියටපත් වෙන්නේ නැත්නම් ප්‍රථම ධානයට එන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් සුෂ්ක විදර්ශකයාටත් ඒ කම්පණය වෙලා ඒ කම්පණය හරියන්නේ හරියන්නේ නැහැ. එහෙනම් යම් කෙනෙකුට ඒ කම්පණය ඇති වෙනවා නම් එයාට ප්‍රථම ධානය හම්බ වෙන්නේත් හම්බ වෙන්නේත් නැහැ. ඉන් පසුව ආස්වාස මට්ටමිනුත් ඒක තියෙනවා. ආස්වාස මට්ටමිනුත් ඒක තියෙනවා කියලා කිව්වේ. නිමිත්තං ආවජ්‍යතෝ නිමිත්ත ආවර්ජනය කරද්දී පස්සාසේ චිත්තං විකම්පිතත්තා නිමිත්ත වැඩියෙන් ආවර්ජනය කරන්න ගිහිල්ලා ප්‍රාස්වාස අතහැරෙනවා. නිමිත්ත ආවර්ජනය කරනකොට නිමිත්ත වැඩියෙන් ආවර්ජනය කෙරුවොත් ප්‍රාස්වාස අතහැරෙනවා. ප්‍රාස්වාස වැඩියෙන් ආවර් නැත්නම් ආස්වාස ප්‍රාස්වාස වැඩියෙන් ආවර්ජනය කෙරුවොත් නිමිත්ත අතහැරෙනවා. මේ දෙකෙන් එකක් කෙනෙකුට වෙන්න පුළුවන් එක අවස්ථාවක. එක අවස්ථාවක මේ දෙකෙන් එකයි වෙන්න පුළුවන්. එක්කෝ නිමිත්ත ආවර්ජනය කරන්න ගිහිල්ලා ආස්වාස ප්‍රාස්වාස අතහැරෙනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස අරමුණු කරන්න ගිහිල්ලා නිමිත්ත අතහැරෙනවා. හැබැයි ආස්වාස ප්‍රාස්වාසයි නිමිත්තයි තුනම එකවර ආවර්ජනය කරන්න ආවර්ජනය කරන්න බෑ. එක්කෝ ආස්වාසයි නිමිත්තයි නැත්නම් ප්‍රාශ්වාසයි නිමිත්තයි. මේ තුනම එකපාර ආවර්ජනය කරන්න බෑනේ. මොකද ආශ්වාසත් එක්ක ප්‍රාශ්වාසය එන්නේ නෑනේ. නමුත් නිමිත්ත ස්ථාවරෝ පිහිටලා තියෙනවා. මේ දෙන්න වෙනස් වෙනවා. එතකොට එක්කෝ ආශ්වාසයි නිමිත්තයි ආවර්ජනය කරන්න ඕනේ. ප්‍රාශ්වාස කරන වෙලාවට ප්‍රාශ්වාසයි නිමිත්තයි ආවර්ජනය කරන්න ඕනේ. නිමිත්ත හෙලවෙන්නේ ආශ්වාස ප්‍රාශ්වාස වෙනස් වෙනවා. ඒ දෙක හරියට ආවර්ජනය කරන්න ඕනේ කියලා කාරණාව එතන සිහිපත් කරන්නේ. නමුත් මේ අවස්ථා දෙකේදීම ඕනෑම කෙනෙකුට අර මුලින් සඳහන් කරපු தත්ත්වයේ ඇති වෙන්න පුළුවන් එක්කෝ ආස්වාසය දිහා බලනවා නැත්නම් නිමිත්ත දිහා බලනවා එක්කෝ ප්‍රාස්වාසය දිහා බලනවා නැත්නම් නිමිත්ත දිහා බලනවා එහෙම වෙච්ච ගමන් ආපහු ආපහු එයා මුලටම වැටෙනවා ආයෙ එයාට සිද්ධ වෙනවා මුල ඉඳලා පටන් ගන්න එතන වැරදුනොත් එතන ඉඳගෙන ඒක හදන්න එතන ඉඳගෙන හදන්න බැරුව යනවා ඒ නිසා උපක්ලේශයක් හැටියට මේක හඳුන්වලා හඳුන්වලා තියෙනවා මේ ක්ලේශයන් ඇවිල්ලා මේ බිඳලා දාන හැටි උපක්ලේශය ආස්වාසේ කොයිතරම් ආස්වාද ජනකද හොඳින් වැටහෙනවද කියන කාරණාව නිසා ආස්වාසේ කොයිතරම් ආස්වාස ජනකද ආස්වාද ජනකද කියන කාරණාව හිතන්න ගියොත් ඒ කියන්නේ හොඳට හුස්ම රැල්ලක් හොඳට ආස්වාස කරන්න පුළුවන් වුණා ඊට පස්සේ ඒක කොයිතරම් සුවදායකද කියන එකේ ඇලිලා ඉන්නවා දන්නේම නෑ ප්‍රාශ්වාස වෙනවා. ඒ කියන්නේ ඕම් ප්‍රාශ්වාසයේ හිත පිහිටවන්න බැරුව ගියා ආශ්වාසයේ ඇලිලා හිටියා. මොකද ඒකෙන් හොඳ සුවයක් දැනුණා. එතන නතර වෙච්ච ගමන් මන් දන්නේම නේතු ප්‍රාශ්වාස වෙලා ඉවරයි. දැන් එතකොට මේ ආශ්වාස ප්‍රාශ්වාස කියන කාරණාව හැබෑවටම අපි නොදැනම සිද්ධ වෙනවනේ. දැන් මෙතන වාඩි වෙලා ආස්වාස ප්‍රාස්වාස ගැනම අපි සාකච්ඡා කළාට වාඩි වෙච්ච තැන ඉඳලා අපි හුස්ම ගන්න හැටි අපිවත් දන්නේ නැහැ. එහෙනම් මෙතන කියන්නේ ආන්ගේ ආස්වාසේ ප්‍රාස්වාසේ දිහා සිහියෙන් බලන් ඉන්න කියලා. ඒක එනවා යනවා. මම ඉබේම කරනවමත් නෙමෙයි. එනවා යනවා. නමුත් එතන හිතක් එතන හිතක් තියෙනවා. හිතක් නැත්තම් ඒක වෙන්නේ ඒක වෙන්නේ නැහැ. ආන් ඒ නිසා යම් මොහතක ආස්වාසයට ඇලුනනම් ප්‍රාස්වාසය නොදෙනී යනවා ප්‍රාස්වාසයට ඇලුනනම් ආස්වාසය නොදෙනී යනවා අං ඊතරම් සියුම් සිහියක් හොඳට පවත්වන්න ඕනේ මේක දකින්න ආස්වාසයේ කොයිතරම් ආස්වාද ජනකද හොඳින් වැටහෙනවද කියලා කල්පනා කළොත් ප්‍රාස්වාසය වෙනවා දන්නේම දන්නේම නැතුව ඒ නිසා සඳහන් කරනවා හිත ආස්වාසයට වැඩියෙන් ඇලෙනවා එහෙම වුණාම ප්‍රාස්වාසය සිදු වෙනවා ඒ වෙලාව ආස්වාසය ගැන ඇලිලා ඉන්නේ ආස්වාසය ගැන ඇලිලා ඉන්නකොට ප්‍රාස්වාස වෙනවා තේරෙන්නේ නැහැ. මෙයත් හිත අතීතයට යෑමේ තවත් ක්‍රමයක්. දැන් ආස්වාසයට ඇල්ලා හිටිය කියලා කියන්නේ හිත අතීතයට ගියා කියන එකනේ. ඒක අතීතයට යෑමේ තවත් එක ක්‍රමයක් හැටියට සඳහන් කරනවා. ඒ කරුණනොත් කයත් සිතත් දෙකම දැවිලි සහිත දුක් සහිත කම්පණය වීමකට ලක් වෙනවා කියලා සඳහන් කරනවා. ආස්වාසං ආවජ්‍යතෝ ආස්වාසේ චිත්තං විකම්පිතත්තා. ආස්වාසය ගැන වැඩියෙන් හිතන ප්‍රාශ්වාසය ගැන වැඩියෙන් හිතන ආශ්වාසය අතහැරලා දානවා. දැන් ඉස්සරලා ආශ්වාසයට ඇලුනා. දැන් ප්‍රාශ්වාසයට ඇවිල්ලා තියෙනවා. එතකොට දන්නේම නැතුව ආශ්වාසයේ ආශ්වාසයට ඇලෙන්නේ නැතුව යනවා. ආශ්වාස වෙනවා දන්නේම නැහැ. එතකොට එතනත් ආපහු කම්පණය වෙන්න පටන් ගන්නවා. අතීතානුධාවනේන චitteන වික්කේපානු පතිතේන කායෝපි චිත්තම්පි සාරද්දෝච හොಂತಿ ඉංජිතාචේ පන්දිතාචේ අතීතය ආවර්ජිනේ කරන පුද්ගලයා අතීතය ආවර්ජිනේ කරනවා කරන කරනවා නම් මේ කීවට වඩා ඕන තරම් ක්‍රමවලින් අතීතය ආවර්ජනය කරන්න පුළුවන් කියන කාරණාවයි කියන්න හදන්නේ. කොයිතරම් දේවල් අතීතය ආවර්ජනය කරන්න පුළුවන්ද? මොහතකට කලින් කරපු දේවල්, ඊයේ කරපු දේවල්, පෙරේද කරපු දේවල් මේ ආදි වශයෙන් කරපු වැඩ මතක් කරන්න පුළුවන්. එහෙනම් ඊයේ පෙරේද පළමුදා ගිය අවුරුද්දේ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ පුංචි කාලේ කරපු බොහෝ දේවල් හිතනද හිතන්න පුළුවන් අතීතේ ආවර්ජිනී කිරීමේ තවත් ක්‍රම ආදී බොහෝ ක්‍රමවලට අතීතේ ආවර්ජිනය කරන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා පෙර දේවලුත් පුළුවන් එහෙම නැත්නම් ළඟ ළඟම තියෙන දේවලුත් මතක් කරන්න පුළුවන්. පෙර දේවලුත් පුළුවන් අතීතයට ඕන තරම් පෙර යන්න පුළුවන් අතීතයට. ළඟ ළඟ තියෙන දේවල් ළඟ ළඟ තියෙන දේවල් කියලා කියහම මේ ආස්වාසයේ දිහා බලන්න හිටියා ප්‍රාස්වාසයේ බලන්න බැරි වුණා. මොහතක කාරණාව. එහෙම වෙන්නත් පුළුවන්. අතීතයේ ආවර්ජනය කරමින් හිත යනවා. ඒකයි ළඟ ළඟ තියෙන දේවල් බලන්න පුළුවන් කියලා කිව්වේ. ඒ කොයිකත් අතීතයේ අනුව සිත දිවවීමයි. එහෙම වුණොත් හිත විසිරෙනවා. ඈතට අතීතයේ දිහා බැලුවත් මේ අපි මුලින් සඳහන් කළානේ මේ කියනකොට ඒකත් අතීතයේ කියලා. එහෙම ළඟ බැලුවත් මේ දෙකම හිත අතීතයට දිවවීම නිසා හිත විසිරෙන්න ඒක ප්‍රමාණවත් කරුණක්. අනාගත අනාගත පටිකංකනේන චිත්තේන විකම්පිතේන අනාගතේ ප්‍රාර්ථනා කරන්නා වූ සිතෙන් සිතයි කයයි දුක් සහිත වෙනවා, දෙවිලි සහිත වෙනවා. ඊළඟට අනාගතේ ප්‍රාර්ථනා කරනවා. අතීතය ගැන කල්පනා කළා, අනාගතේ ප්‍රාර්ථනා කළා. එතකොටත් හිත විසිරෙනවා. ලීනේන චitteන කෝසජ්ජානුපත්තු කෝසජ්ජානු පතිතේන හැකිලුණු මන්දගාමී මන්දෝත්සාහී කම්මැලි හිතක් ඇති වෙනවා. හැකිලුණු මන්දගාමී කම්මැලි සිතක් ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවටත් කයයි සිතයි දුක් සහිතයි. ඇකිලෙනවා කියලා කියවේ. මේ භාවනාවට හිත නැමෙන්නේ සමාධියේ ඉන්න උත්සාහවත් වෙන්නේ නැහැ. හිත ඇකිලිලයි තියෙන්නේ. ආන් ඒ කාරණාවට යන්න බැරි වෙච්ච නිසාත් දුක් සහිත වෙනවා. ඊළඟට සඳහන් කරනවා ඒ කම්මැලිකම හෙවත් තීන මිද්දය මෙතන උපක්ලේශයක් වෙලා තියෙනවා. එහෙනම් නීවරණයන්ගෙන් එක්කෙනෙක් මැද්දට ඇවිල්ලා පැනලා ඒ නිසා භාවනාවට තියෙන උත්සාහය නිකම්ම අපෙන් මග හැරවලා දාලා. අපේ හිත අකුලවලා අපි කම්මැලි කරවලා උදේ නෙමෙයි හවස හවස නෙමෙයි හෙට හෙට නෙමෙයි අනිද්දාට එහෙම එහෙම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කාරණාව පසුබට කරලා දානවා. තීන මිද්දේ ඇවිල්ලා. අතිපග්ගහි තේන චitteන උද්දච්ඡානු උද්දච්ඡානුපතිතේන එහෙම කීවේ ඊළඟ ක්ලේශය එනම් වීර්‍ය අධික වූ සිතෙන් සිත විසිරෙනවා. වීර්‍ය අධික වූ සිතෙන් සිත විසිරෙනවා. මේ කරුණු අපි නීවරණ ගැන ටිකක් සාකච්ඡා කළා. වීර්‍ය වැඩි වෙන්න පටන් ගත්තොත් ආයෙත් හිත විසිරෙන්න පටන් ගන්නවා. අනික් ඉන්ද්‍රියන් සමග සමතාවය රැකගන්න බැරි වුණොත් උනන්දුව විතරක් වැඩි වෙනවා. හැම ඉන්ද්‍රියක් එක්කම සම වෙන්න ඕන. නැත්නම් උනන්දුව විතරක් වැඩි වෙලා ආයෙ විසිරෙන්න ආයෙ විසිරෙන්න පටන් ගන්නවා. බොජ්ජංග වලින් මේ කාරණා පින්නතුනි සඳහන් කෙරුවොත් සමාධිය රැකගන්න බැරි තරම් වීරිය වැඩි වෙනවා කියන එකයි. බොජ්ජංග වල පැහැදිලි කරනවා සමාධිය රැකගන්න බැරි තරමට වීරිය වැඩි වෙලා තියෙන ඒ නිසා සමාධිය සමාධිය එන්නේ නැතුව යනවා. ඊළඟට පින්නතුනි පග්ගහ කියන්නේ වීරිය. පග්ගහ කියන වචනේ තේරුම වීරිය. අති පග්ගහි තේන කියන්නේ වීරිය වැඩි වෙලා කියන කාරණාවයි. එහෙනම් මුලින් අති පග්ගහිතේන චිත්තේන උද්දච්චානුපතිතේන කියලා කිව්වේ වීරිය වැඩි වුණොත් ඒත් හිත උද්දච්චයට යනවා කිව්වේ විසිරෙන්න පටන් ගන්නවා කියන කාරණාව. අරමුණෙන් අරමුණට හිත පනිනවා කියන කාරණාව එතන පැහැදිලි කරනවා. මේ එක අරමුණක ඉන්නේ එහාටත් පනිනවා මෙහාටත් පනිනවා. ආන් ඒ නිසා උද්දච්චය කියන සිත නිසාත් කයයි සිතයි දෙකම දුක් සහිත වෙලා දැවිලි සහිත තත්වයටපත් වෙනවා. අබිරතේන චitteන රාගානුපතිතේන කායෝපි චිත්තම්පි සාරද්දෝච හොಂತಿ රාග සහිත සිත් ඇල්ම සහිත සිත් අබිරතිය කියලා කියවේ ඒකට රාග සහිත ඇල්ම සහිත සිත් ඇල්ම සහිත සිත් සඳහන් කරනවා කුසල පක්ෂයෙන් නවත්ත ගන්න ඕනේ කියලා මේ ඇල්ම සහිත සිත කුසල පක්ෂයෙන් නවත්ත ගන්න ඕනේ මොකද අපේ ඇල්ම හැම වෙලාවෙම තියෙන්නේ පාපයේදී පාපයට ඇල්ම වැඩිමයි. එහෙනම් මෙතනත් මේ ඇල්ම ගැන කතා කරනවා. ඒ ඇල්ම කුසල පක්ෂේ නවත්තලා තියාගන්න කියලයි කියන්නේ අකුසල පැත්තට යන්න දෙන්න එපා ඒ ඇල්මට. එහෙනම් කුසල ඡන්ද කියන තැනින් එහාට ගියහම ඒකට කියනවා රාගය කියලා. කුසල ඡන්ද කියන තැනින් එහාට ගියපු ගමන් ඒක රාග බවට පත් වෙනවා. තණ්හා, පිපාස, පරිලාහ ආදී වචන වලින් කියන දේවල් වලට කුසල පක්ෂයක් නැහැ. තණ්හාව කියන වචනේට කුසල පක්ෂයක් නැහැ. පිපාස කියන එකට කුසල පක්ෂයක් නැහැ. පරිලාහ කියන එකට කුසල පක්ෂයක් නැහැ. ඒ කොයි වගේද? කුසල පක්ෂයේ තියෙන්නේ කුසල ඡන්ද කියන මට්ටම විතරයි. කුසල ඡන්ද කියන එක කුසල මට්ටමේ තියෙනවා. ඊළඟට සඳහන් කරනවා තණ්හාව කියලා වචනයක් එතන නැහැ. කුසල ඡන්ද කියලා එකක් තියෙනවා. නමුත් කුසල තණ්හා කියලා එකක් නැහැ. කුසල පිපාස කියලා එකක්, කුසල පරිලාහ කියලා එකක් නැහැ. කුසල ඡන්ද කියලයි අපි කියන්නේ කුසලයට ඇති කැමැත්ත. කුසල් රාග කියලා කතාවක්, කුසල් පිපාස එහෙම එකක් නැහැ. ඒකයි සඳහන් කළේ තණ්හා, පිපාස, පරිලාහ කියන වචන වලට මේ කුසල පක්ෂයක් නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා සාමාන්‍යයෙන් කුසලයට තියෙන කැමැත්ත අකුසලයට තියෙන කැමැත්ත තියෙන తত্ত্বය එතනින් එහාට වැඩි වෙනවා. කුසලයට තියෙන කැමැත්තට වඩා අකුසලයට තියෙන කැමැත්ත නිරන්තරයෙන් වැඩි වෙන්න පටන් ගන්න නිසා මේ ඇල්ම කියන එක කුසල ඡන්ද කියන තැනින් නවත්ත ගන්න කියලා සඳහන් කරනවා. කුසල පක්ෂයේ නම් ප්‍රේමය, රාගය, පිපාසය කියලා කියන්නේ පින්විතනේ පිපාසය කියලා සඳහන් කරාම එතන පැහැදිලි කරනවා මේ පිපාසය වැඩි වුණාම වතුර බොන්න හරියට උවමනා වෙනවා. පිපාසය වැඩි වෙන්න වැඩි වෙන්න වතුර අවශ්‍යතාවය වැඩි වෙනවා. එතකොට පරිලාහ කියලා කියන්නේ ඇතුළතින් පිච්චෙනවා. පරිලාහ කියලා කියන්නේ ඇතුළතින් පිච්චෙනවා. සාමාන්‍ය පිපාසයක් දැනිලා අපි සමහරලාට පැය ගාණක් නමුත් ඉන්නවා. පිපාසයක් දැනුණා. යම් රාජකාරියක නිරත වෙලා ඉන්නවා. වතුර ටිකක්වත් බොන්න මං අද නතර වුන්නේ කියලා කතා කරන වෙලාවල් එහෙම වෙලාවල් තියෙනවා. හැබැයි පිපාසය උච්චන්න වෙලා උත්සන්න වෙලා උත්සන්න වෙලා ඇවිල්ලා අන්තිමට ඇතුළත ඉඳලම පිච්චෙන්න පටන් ගන්නවා. පරිලාහ කියලා කිව්වේ ඇතුළතින් පිච්චෙනවා කියන කාරණාව. එහෙනම් දැවිල්ලක් එනවා. ඒ මට්ටමින් ක්ලේශය වැඩි වෙනවා. කියලා සඳහන් කරනවා. එතකොට ඒ දැවිල්ල එන්නේ එන්නේ වතුර බොන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා. ක්ලේශය වැඩි වෙනවා දැවිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න. තණ්හා උපාදාන කියන මට්ටමට එතකොට යනවා. ඒ කියන්නේ ඕනෑම වෙනවා. තණ්හාව දැන් යනවා තණ්හාව වතුර බොන්න තණ්හාවක් තිබුණා. දැන් ඇතුළතින් පිච්චෙනවා. ඒ නිසා වතුර ඕනෙමයි. එතකොට උපාදාන කියන මට්ටමට යනවා. ඉතින් මෙතන ඊළඟට සඳහන් කරනවා උපාදාන කියන මට්ටමට ආවොත් නැවත උපදිනවාමයි කියලා. ඒ කතා කරන්නේ සංසාර ගැන කාරණාවක්. තණ්හා උපාදාන. තණ්හාව වැඩි වෙච්චාම උපාදාන වෙනවා අල්ල ගන්නවා. ඒතර උපාදාන වුණාට පස්සේ භවයක් සකස් වෙනවා. එහෙනම් තණ්හාව නැත්නම් උපාදාන කියන මට්ටමට ආවොත් නැවත භවයක් හැදෙනවාමයි නැවත උපදිනවාමයි කියලා සඳහන් කරනවා. කොහොමද පින්නතුනි මේ තණ්හාව කියන මට්ටමින් බොහෝ විට නවතින්නේ නැහැ. උපාදාන කියන මට්ටමට යනවමයි. තණ්හාව කියන මට්ටමේ නවතින්නේ නැහැ. උපාදාන වෙනවමයි. අන්න ඒ නිසා අවිද්‍යාව තණ්හාව වගේ දේවල් තියෙද්දී නිවන් දකින්න බෑ කියලා සඳහන් කරනවා. එහෙමනම් පටිච්ච සමුප්පාදේ අපි කතා කරන අවිද්‍යාව පත්‍ය තණ්හා. එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි තියාගෙන නිවනට යන්නේ බැරි නිසා ලෞකික පටිච්ච සමුප්පාදේ එකක් නිවන් දකින්න පටිච්ච සමුප්පාදේ තව එකක්. ඒ නිසා අවිද්‍යාවයි තණ්හාවයි ඒ කාරණාවත් එක්ක නිවනට යන්න නිවනට යන්න බෑ. මේ භාවනාව කරද්දී ඒ සඳහා කැමැත්තක් උපදවා ගැනීම පාලනය කරගන්න ඕන නිසා භාවනාව කරද්දී ඒ සඳහා උපදින දැඩි කැමැත්ත පාලනය කරගන්න ඕන නිසා තෘෂ්ණා පැත්තට යන්නේ නැති වෙන්නත් ඕන නිසා ගොඩක්ම ඇලුනොත් එයත් නැවත උපක්ලේශයක් බවට පත් වෙනවා. භාවනා කරන පැත්තටත් දැඩිවම ඇලෙන්න ගියොත් ඒක ආපහු උපක්ලේශයක් බවට පත් වෙනවා. එහෙනම් තෘෂ්ණා පැත්තටත් මේ උනන්දුව නොයන්න ඕනේ. භාවනා කරන්න උනන්දු වෙන්නම ඕනේ. හැබැයි ඒක තෘෂ්ණා පැත්තට යන්නේ නැති වෙන්නත් ඕනේ. ආන් ඒකයි මෙතන මුලින් සඳහන් කළේ යම් හේකින් ඇලුනොත් ඒක ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් උපාදාන මට්ටමට යනවා. නමුත් අපි උපාදානයට නොයා කුසල ඡන්ද කියන තැනින් නවත්ත ගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා අබිරතේන චitteන රාගානුපතිතේන ගොඩාක් ඉදිරියට නැමෙනවා. එහෙම කිව්වේ ඇල්ම වැඩි වෙනවා. ගොඩාක් ඉදිරියට නැමෙනවා කිව්වේ ඇල්ම වැඩි වෙනවා. අපනතේන චitteන ව්‍යාපාදානුපතිතේන භාවනාවෙන් අහකට හිත යනවා භාවනාවට අකමැති වීම නිසා යම් කෙනෙක් අකමැත්තෙන් භාවනා කරන්න ගියොත් හිත අහකටම යන්න පටන් ගන්නවා. එතකොට භාවනාව සාර්ථක වෙන්නේ සාර්ථක වෙන්නේ නැතුව යනවා. මේ දෙකම උපක්ලේශ දෙකක් හැටියට දේශනා කරනවා. මොකක්ද උපක්ලේශ දෙකක්? එකක් සිත භාවනාවෙන් අහකට යනවා. අනික සිත ඕනෑවට වඩා උපාදාන මට්ටමටම ඇලෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් ඒ කරුණු දෙකම ඒ දෙකමත් උපක්ලේශ මට්ටමටපත් වෙනවා. කයයි සිතයි දෙකම දුක් සහිත දෙවිලි සහිත තත්වයටපත් වෙලා සුළු වශයෙන් හෝ මන්ද වශයෙන් හෝ කම්පණය කරන තත්වයටපත් වෙනවා මේ උපක්ඛිලේශය නිසා ආනාපාන සති යස්ස පරිපුත්තා පරිපුන්නා අභාවිතා කායෝපි ඉංජිතෝ හොಂತಿ චිත්තම්පි හෝති ඉංජිතං යමෙකුට ආනාපාන සතිය පරිපූර්ණව වැඩිලා නැත්නම් ඔහුගේ කයත් සිතත් ඉංජිත මට්ටමින් කම්පණය වෙනවා. ආනාපාන සතිය යමෙකුට හරියටම වැඩිලා නැත්නම් ඔහුගේ කයයි සිතයි දෙකම බලවත් විදිහට කම්පණය වෙනවා. ඉංජිත තත්වයටපත් වෙනවා කියලා කියේ බලවත් ලෙස කම්පණය වෙනවා. මොකද භාවනාව වැඩිලා නැහැ. භාවනාව වැඩිලා නිසා නැති නිසා අරමුණට යන්න ගියාට වේගෙන් වේගෙන් විසිරෙන්න පටන් ගන්නවා ඉංජිත තත්වයටපත් වෙනවා. කායෝපි පණ්ඩිතෝ හෝති චිත්තම්පි හෝති පණ්ඩිතං කයත් පණ්ඩිත මට්ටමින් හෝ කම්පණය වෙනවා සිතත් එලෙසම කම්පණය වෙනවා එක්කෝ ඉංගිත මට්ටමින් කම්පණය වෙනවා නැත්නම් පණ්ඩිත මට්ටමින් කම්පණය වෙනවා කයයි සිතයි දෙකම ඉංගිත මට්ටමින් කියලා කිව්වේ දැඩිව කම්පණය වෙනවා පණ්ඩිත මට්ටමින් කිව්වේ සාමාන්‍යයෙන් සුළු වශයෙන් කම්පණය වෙනවා. ආනාපානසති යස්ස පරිපුන්නා ස්වභාවිතා යමෙකුට ආනාපාන සතිය පරිපූර්ණව හොඳින් වැඩිලා නම් තියෙන්නේ ඔහුගේ කයත් සිතත් අනිංජිත වෙනවා. යමෙකුට හොඳට ආනාපාන සතිය වැඩිලා තියෙනවා නම් සිත කය දෙකම අනිංජිත වෙනවා. අනිංජිත වෙනවා කියලා කියන්නේ කම්පණය වෙන්නේ නැතුව යනවා. ඉංජිත කීවේ කම්පණය වීම, අනිංජිත කීවේ කම්පණය වෙන්නේ නැතුව යනවා. එහෙම කීවේ ඉංජිත මට්ටමින් කම්පණය වෙන්නේ නැහැ. පන්දිත මට්ටමින් කම්පණය වෙන්නේ නැහැ කියන කාරණාවයි. සුළුවෙන් හෝ දැඩිව හෝ කම්පණය වෙන්නේ හොඳට භාවනාව වැඩිලා තියෙනවා නම්. ආන් එහෙම කම්පණය නොවන කෙනාට සමාධිය හොඳින් ඉක්මනට ලැබෙන්න පටන් ගන්නවා. ඉමේ ඉමේහිච පන නීවරණේහි විසුද්ධ චිත්තස්ස මෙන්න මේ නීවරණයන්ගෙන් පිරිසිදු වූ සිත් ඇති පුද්ගලයා සෝලස වත්තුකං ආනාපාන සති සමාධින් භාවේතු කර්මස්ථාන 16කින් යුතු ආනාපාන සති සමාධිය භාවනාව වඩද්දී මේ සිතයි කයයි දෙකම කම්පණය නොවන පුද්ගලයා මේ සෝලස වත්තුක ආනාපාන සති සමාධිය භාවනාවට වඩද්දී කණික සමෝදානා කණික සමෝදානා කියලා කිව්වේ ෂණික අවස්ථා යෙදීම් වශයෙන් ෂණික අවස්ථා යෙදීම් වශයෙන් ඉමේ අට්ඨාරස උපක්ඛිලේසා උප්පජ්ජಂತಿ මෙන්න මේ 18ක් වූ උපක්ඛිලේශයන් උපදින්නාහ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මස්ථාන 16කින් යුතු ආනාපාන සති සමාධියේ භාවනාවට වඩද්දී ෂණික අවස්ථා යෙදීම් වශයෙන් අට්ඨාරස උපක්ඛිලේශා uppajjanti මෙන්න මේ 18ක් වූ උපක්ලේශයන් උපදින්නාහ කියලා සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේමයි. මේ සාකච්ඡා කරපු 18ක් උපක්ලේශ උපදින්න පටන් ගන්නවා. මේ උපක්ලේශයේ පිළිබඳව අවබෝධය ලැබුණාම එයට උපක්ලේශ ඥානය කියලා කියනවා. මේ උපක්ලේශ 18 පිළිබඳව හොඳ අවබෝධයක් යමෙක් ලබාගෙන ඉන්නවා නම් එයාට උපක්ඛිලේශ පිළිබඳව ඥාණය තියෙනවා. උපක්ඛිලේශ ඥාණය. මේ කාරණාව නිසා උපක්ඛිලේශ ඇති වෙනවා. මේ ක්ලේශයේ ඇතිවීම නිසා සිත දුක් සහිත දෙවිලි සහිත තත්වයටපත් වෙනවා. එම නිසා සිත සමාධියෙන් ගිලිහෙනවා, කම්පණය වෙනවා. කම්පණය වීම සිදුවීම නිසා ඥාණය ඇති වෙන්නේ නැති නැති වෙනවා. ආන් ඒ කාරණාව පිළිබඳව අවබෝධ ඥානයක් උපදිනවා කාටද? උපක්ඛිලේශ පිළිබඳව ඥානයක් තියෙන කෙනාට. සිත කම්පණය වෙන, සිත කම්පණය නොවන කියන කාරණා දෙක පිළිබඳවම හොඳ අවබෝධයක් එයාට තියෙනවා. කාටද? උපක්ඛිලේශ ඥානය ලබාගත් කෙනාට. එතකොට උපක්ඛිලේශ ඥානය ලැබුවා කියලා කියන්නේ මොකක්ද? අපි දැන් මෙතෙක් වෙලා මේ සාකච්ඡා කරලා තියෙන කරුණු 18 අපි ගිය දේශනාවෙත් මේක සාහිඳ සාකච්ඡා කළා. ඒ කරුණු 18 පිළිබඳව යමෙක් හරියට මනා අවබෝධයක් තියාගත්තා නම් එයාට උපක්ඛිලේශ ඥානය තියෙනවා. ආන් ඒ ඥානයත් අරගෙන මේ භාවනාවට වාඩි වෙන කෙනා මේ එක බාධාවකටවත් අහු වෙන්නේ අහු වෙන්නේ නැහැ. කෙලෙස් උපදින තැන හොඳට දන්නවා. කරුණ දැනගෙනයි භාවනාවට වාඩි වෙන්නේ. ආන් ඒ වෙලාවට නිමිත්ත පහළ වුණත් ඒ නිමිත්ත ආවර්ජනය කරන්නේ කොහොමද කියලා දැනගෙන තමයි වාඩි වෙලා තියෙන්නේ. නොදන්නා කෙනා නිමිත්ත බලන්න ගිහිල්ලා නිමිත්ත නැති කරගෙන ආය මුල ඉඳලා යන්න පටන් ගත්තා. දන්න කෙනා ඕනෑවට වඩා නිමිත්ත දිහා බලන්නේ නැතුව නිමිත්ත රැකගෙන ඉදිරියටම ඉදිරියටම යනවා. එහෙමනම් උග්ඝහ නිමිත්ත සියුම් වෙලා සියුම් වෙලා පටිභාග නිමිත්ත ලැබුණා. එහෙමනම් පටිභාග නිමිත්ත හොඳට අවබෝධ කරගත්ත කෙනා ඒක සියුම් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන යනකොට එයාට අර්පණා කියන මට්ටම් වලට එන්න අපහසු නැතුව යනවා. ඉතින් එතෙන්ට එන්න මේ උපක්ඛිලේශ ටික පිළිබඳව හොඳ අවබෝධයක් ලබලා තියෙන්න ඕනේ භාවනාවේදී. ඒ එන තැනට සතුරා එන තැනට පහර දෙන්න ආයුධය තියෙන්න ඕනේ. එතකොට බය නැතුව ඉස්සරහට යන්න පුළුවන්. අන්න එවැනි ඥාන 18ක් පිළිබඳව තමා මේ උපක්ඛිලේශ ඥාන නිර්දේශයේදී සාකච්ඡා කරන්නට යෙදෙන්නේ. මේ උපක්ඛිලේශ ඥාන නිර්දේශයේ තුල මේ උපක්ඛිලේශ ඥානය ලබන්න අවශ්‍ය කාරණා 18ම අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ කරුණු භාග්‍යතුන් වහන්සේම මන අනුකම්පාවෙන් පැහැදිලි කරලා තියෙන කරුණු. ඒ 18 අවබෝධ කරගන්න එක භාවනාව වඩන ඔබට විශාල ප්‍රයෝජනයක්. ඉස්සරහට යන්න නම්. එතකොට භාවනාවේ යෙදෙන යෝගාවචරයාට මේ කාරණා 18 පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුමයි කියලා දේශනා කරනවා. එහෙම නැත්තම් මේ උපක්ඛිලේශ වලට තමන්ව හසු වෙනවා. ඒ උපක්ඛිලේශ නොදැනම අපිව අපිව හසු කර ගන්නවා. ආන් ඒ නිසා ඒ ප්‍රවණතාවයෙන් විදෙන්න උපක්ඛිලේශ යට උපක්ඛිලේශයට යට නොවෙන්න කටයුතු කරගන්න කියලා දේශනා කරනවා. කුසල් අකුසල් නොදන්න නිසා කුසල් කියලා හිතාගෙන අකුසලුත් කරනවා. මේකට උදාහරණයක් පැහැදිලි කරනවා. යම් කෙනෙක් කුසලය මොකද්ද අකුසලය මොකද්ද කියලා හරියට දන්නේ නැහැ. ආන් ඒ පුද්ගලයා කුසල් කියලා හිතාගෙන අකුසලුත් කරනවා. කුසල් දන්නේ නැත්නම් කුසල් කියලා හිත හිත අකුසලුත් කරනවා. අපි කියමුකෝ සතෙක් මැරිලා ඉන්නවා. සතෙක් වාහනයකට හැප්පිලා පාරයිනේ. එයා විඳින දුක පුදුමාකාර වේදනාවක්. අතපය ඔක්කොම කුඩු වෙලා සමහරලාට මස් ඉරිලා විශාල තුවාල බඩවැල් එළියට ඇවිල්ලා නමුත් මැරිලා නැහැ. අප්‍රමාණ දුකක සමහරලාට සත්තු ඇවිල්ලා පැත්තකින් කනවා. මෙයත් තව ජීවත් වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේක දැන් කොහොමත් මැරෙනවා. ඒ හින්දා මරලා දැම්මොත් මේ විඳින වේදනාවෙන් නිදහස්. ඒකෙන් මට පිනක් හම්බෙයි. මේ වේදනාවෙන් නිදහස් කරපු නිසා මට පිනක් හම්බ වෙයි. නමුත් මැරුවොත් පිනක් නෙමෙයි හම්බ වෙන්නේ ප්‍රාණඝාත අකුසලයේම තමයි. එහෙමනම් පව්පින් ගැන හරියට දන්නේ නැති නිසා පින්කම් කියලා හිතාගෙන පවුත් කරනවා. ආන් ඒ කාරණාවයි මෙතන මේ පැහැදිලි කරන්න හදන්නේ. ආන් ඒ වගේ තමයි කර්මස්ථානයේ නොදන්නා කෙනා භාවනා කරනවා කියලා හිතාගෙන කෙලස් අතර අතරමං වෙනවා. පව්පින් නොදැනගත්තා වගේ භාවනාව ගැන නොදැනගත්තා කෙනා හිතන්නේ භාවනා කරනවා කියලා. නමුත් කෙලස් අතර අතරමං වෙලයි ඉන්නේ. ආන් ඒකෙන් මිදෙන්න මේ උපක්ඛිලේශ ඥාන 18 පිළිබඳව හොඳ අවබෝධයක් ලබන්න කියලාම දේශනා කරලා තියෙනවා. ඒ නිසා උපක්ඛිලේශ 16ක් ඇති වෙන විදිහ ඒට හේතුව සහ එයින් මිදෙන ක්‍රමය හරියටම අවබෝධ කරගන්න කියලා පැහැදිලි කළා. ඒ අවබෝධයට කියන්නේ උපක්ඛිලේශ ඥානය කියලා. අට කතාවේ පින්දුතුනේ මේ පැහැදිලි කරලා තියෙනවා එත්තාවතා දේහි චට්ටේහි අට්ටාරස උපක්ඛිලේසා නිසීදිත්වා මෙපමණකින් උපක්ඛිලේශය 6 ඒවා තුනකින් 18ක් උපක්ඛිලේශ නිර්දේශ කරලා තියෙනවා මෙපමණකින් උපක්ඛිලේශ 6 ඒවා තුනකින් ඒ කියන්නේ 18ක් නිර්දේශ කරලා තියෙනවා මේ උපක්ලේශයන් සමාධියට විරුද්ධ බව සාධනය කිරීම නිසා ඇතිවෙන ආදීනවය අයහපත් ඵල විපාක පෙන්වමින්මයි මේ නිර්දේශය කරලා තියෙන්නේ. මේ උපක්ඛිලේශ වලින් සමාධියට සිද්ධ වෙන බාධාව අයහපත් ප්‍රතිඵලයේ පෙන්වමින්ම තමයි මේ කාරණා ටික විස්තර කරලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. නැවත අස්සාසාදී මජ්ජපරියෝසානං ආදි වශයෙන් මේ දේශනාව නැවත පටන් ගන්න කියලා පටිසම්භිදා මග්ගපාලි අට කතාවේ නැවත දේශනා කරමින් නැවත පැහැදිලි කිරීම ආරම්භ කරනවා කයත් සිතත් සාරද්ද භාවයටපත් වෙනවා කායෝපි චිත්තම්පි සාරද්ධාච හොಂತಿ සමාධියේ නැතුව සිත වික්ෂේපයටපත් වුණාට ති චිත්තජ රූප ඇති වෙන්නේත් ඒ අනුවමයි. සඳහන් කරනවා සමාධිය නැතුව සිත වික්ෂේපයටපත් වුනහම සමාධිය නෑ දැන් හිතේ. ඒ හින්දා හිත විසිරෙමින් තියෙන්නේ. ආන් ඒ වෙලාවට හිතේ ඇති වෙන චිත්තජ රූප මේ චිත්තජ රූප ඇති වෙන්නේ මේ විසිරීම අනුවමයි කියලා සඳහන් කරනවා. එහෙනම් සඳහන් කරනවා මේ අපේ ඇඟේ ඇතිවෙන රූප චිත්තජ රූප ඇඟේ ඇතිවෙන රූප චිත්තජ රූප තවත් තියෙනවා රූප වගයක් ඒවට කියනවා කර්මජ රූප කියලා තවත් තියෙනවා රූප වගයක් ඍතුජ රූප කියලා තවත් තියෙනවා රූප වගයක් ආහාරජ රූප කියලා මේ හතරවැනි කොටසකුත් නැත්නම් ආහාරජ රූප ආහාරජ රූප කියලා හතරවෙනි කොටසකුත් තියෙනවා එහෙනම් මොනවද මේ හතර චිත්තජ රූප, කර්මජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප. සඳහන් කරනවා කෙනෙක්ගේ හිත අනුව ඇඟ වෙනස් වෙනවා. කෙනෙක් හරි සතුටින් ඉන්නවා නම් ඒ ඇඟක් පිපිලා තියෙනවා වගේ පේනවා. කෙනෙක් ඊටාම දුකින් ඉන්නවා නම් එයා මලානික වෙච්ච බවක් එයාගෙන් පේනවා. එහෙනම් සඳහන් කරනවා කෙනෙක් ඉන්නේ දුකෙන්ද සතුටෙන්ද කියන එක හොයන්න පුළුවන් ඔහු ඉන්න ස්වභාවය දිහා බලහම මෙයා දුකෙන්ද ඉන්නේ සතුටෙන්ද කියලා ඉන්න ස්වභාවය දිහා බලහම හිත හැකි. ඒ කොහොමද? ඒ රූපවල තියෙන්නේ චිත්තජ රූපයි. ඒ වෙලාවේ පේන්න තියෙන රූප චිත්තජ රූප. එහෙනම් දැන් මේ දුක මුලින්ම ඇති වෙලා තියෙන්නේ හිතට. හිතේ තමයි දුක තියෙන්නේ. එහෙනම් දැන් මේ චිත්තජ රූප තමයි ඒ හිත දුකෙන් තියනවා වගේම ඒ රූපත් දුක් සහිතව වගේ පහළ වෙලා පේනවා. ඒ නිසා අපිට පේනවා පුද්ගලයා මලානික වෙලා වාගේ. ඊළඟට සතුටින් ඉන්නවා නම් ඒ චිත්තජ රූප එයා නිකන් සතුටින් හරි ප්‍රීතියෙන් ඉන්නවා වගේ. අපි දැක්ක ගමන් අහනවා අද නම් හරි සතුටින් වාගේ. තව කෙනෙක් දැක්කහම අහනවා අද නම් බොහොම දුකින් වාගේ. මොකද දැක්ක ගමන් පේන්න තියෙන්නේ සිතේ ස්වභාවය මේ රූප වලින් මතු කරලා පෙන්වුම් කරලා තියෙන නිසා. ඊළඟට සඳහන් කරනවා තවත් වෙලාවක කෙනෙක් මහා සීතලෙන් ඉන්නවා එහෙම නැත්නම් කෙනෙක් උණුසුමින් ඉන්නවා. ඒ වෙලාවට පහළ වෙන රූප ඍතුජ රූප කියලා සඳහන් කරනවා. නමුත් හැම වෙලාවෙම සිත් උපදින නිසා මේ සිත නිසා උපදින රූප කොටසකුත් තියෙනවා. හැම වෙලාවෙම සිත් උපදිනවනේ. ඍතුජ රූප වෙලාවෙත් තියෙනවා. එතකොට ආහාරජ රූප වෙලාවෙත් තියෙනවා. චිත්තජ රූප වෙලාවෙත් තියෙනවා. හැම වෙලාවෙම සිත් උපදිනවා. ආන් ඒ නිසා මේ නිරන්තරයෙන්ම සිත් උපදින නිසා සඳහන් කරනවා උපදින රූප කොටසකුත් හැම වෙලාවෙම තියෙනවා කියලා. ආන් ඒ වගේ යමෙක් භාවනා කරද්දී සිත විසිරුණාම සිත නිසා උපදින රූප ටික උපදින්නේ වික්ෂේපගතයට අනුරූපවමයි. සිත විසිරුණහම ඒ සිත නිසා උපදින හැම රූපයක්ම උපදින්නෙත් විසිරුණ ස්වභාවයෙන්ම යුක්තමයි. හිත විසිරීලානේ තියෙන්නේ. හිත නිසා උපදින සියලුම දේවල් එතකොට විසිරුණ ස්වභාවයෙන් යුක්තයි. එහෙම නැත්නම් විසිරීමට අනුවමයි. එක්ක විසිරින ස්වභාවයට යුක්තයි නැත්නම් විසිරීම හේතු කරගෙන විසිරීමට අනුවම උපදිනවා. ආන් ඒ විසිරුණු සිත් පරම්පරාවක් පැවතීමට ඒ විසිරුණු සිත් නිසා සිතත් සිත නිසා ඉපදුණු රූපත් ඉදිරියට ඇතිවෙන සිතුත් කැළඹෙනවා. එහෙම වෙන්නේ එකක් අනෙකට සම්බන්ධ නැති නිසා. නිරන්තරයෙන් මේ විසිරීම නිසා එකකට එකක් සම්බන්ධ නැතුව කැළඹෙමින් කැළඹෙමින් තමයි ඊළඟට සිත් પરම්පරාව උපදිලා තියෙන්නේ උපදින්නේ. ඒ නිසා තමයි කීවේ මහතා කෝබේන මහතා කෝබේන කුපිතා මහත් වූ කැළඹීමෙන් කැළඹීමට පත්ව සදහරතාච දැවිලි සහිත දුක් සහිත තත්වයට පත් වෙනවා. මහත් වූ කැළඹීමෙන් යුක්තව දැවිලි සහ දුක් සහිත තත්වයට පත් වෙනවා. ඊට වඩා කයේ දැවිල්ලක් අපහසුතාවයක් දැනෙන කෙනාට තමා ඉංජිත කියලා කියන්නේ. මේ මේ කලබිලි තත්වයට වඩා වැඩි දැවිල්ලක් කැළඹීමක් තියෙනවා නම් ඒකට කියනවා ඉංජිත කියලා. භාවනාවේ යම් මට්ටමක ඉන්න කෙනෙකුට මේ කය දැනෙන්නේ නැතුව යනවා. භාවනාවේ යම් මට්ටමක ඉන්න කෙනෙකුට කය නොදැනී යනවා කියලා සිහිපත් කරනවා. කය නොදැනී යනවා කියලා කියන්නේ කය පවතිනවා. නමුත් කය නෑ වාගේ. සැහැල්ලු වෙලා ඒ තරමට. සමහර කෙනෙකුට ওই තැනට එනකොට ඇතරම කය නැද්ද කියලා හිතෙනවා. හැබැයි හිතෙන් ආවා කියලා කියන්නේ අර හිටපු තැනින් බිඳිලා. එතකොට එයා ආස්වාස ප්‍රාස්වාස දිහා විශේෂයෙන් බලන්න ගත්තා. ඒ බලන්න ගත්ත ගමන් මාර සමාධිය ඔක්කොම වේගෙන් බිඳිලා ඉවරයි. එහෙනම් මේක බිඳෙන්න ගත වෙන්නේ ලක්ෂ කෝටි වාරයකින් බොහොම චූටි චූටි ප්‍රමාණයයි. ඒ නිසා කය නෑ වගේ දැනෙලා සමහර අය බය වෙනවා. ඒ නිසා ඉක්මනට බඩට අත තියලා බලනවා. මේ බඩ ඉස්සෙනවද පාත් වෙනවද කියලා. පපුව ඉස්සෙනවද පාත් වෙනවද කියලා. නැත්තම් එකපාරම හිත යොමු කරනවා බඩට නැත්තම් පපුවට. ඒ වෙලාවේ භාවනාවෙන් සම්පූර්ණ සම්පූර්ණ පුද්ගලයා ගිලිහෙනවා. ආන් ඒ දැනෙන මට්ටමින් තමයි මේ සාරද්ද කියන මට්ටමින් කයයි සිතයි දෙකම දුක් සහිත දැවිලි සහිත මට්ටමටපත් වෙනවා කියලා ඒ කාරණාව එතන ඒ විදිහට විස්තර කරලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ කාරණාව මනාව පැහැදිලි කරමින් භාග්‍යතුන් වහන්සේ මේ භාවනාව හරියටම කොයි විදිහටද කවුරු හරි සම්පූර්ණ කරන්නේ? කොයි විදිහටද ඒකෙන් ප්‍රතිඵලයක් ලබන්නේ? කොයි ආකාරයෙන්ද ඒක ඉදිරියට දියුණු කරගෙන යන්නේ කියන කාරණාව මනාව මේ දේශනාවල් වල අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් ඒ එකකවත් කිසිම අඩුවක් කිසිම අඩුවක් දක්වලා නැහැ. භාග්‍යතුන් වහන්සේ කිසිම කාරණාවක් අපෙන් සංගවලා තියලත් සංගවලා තියලත් නැහැ. මේ මහත් වූ ගම්බීර වූ භාවනා ක්‍රමය ආනාපාන සතියේ මුළු සංසාරෙම දකින්න තියෙන තැන මුළු සංසාර ගමනම නවත්තන්න තියෙන තැන මුළු සසරම නිමන්න පුළුවන් තැන අපේ නාසිකාග්‍රයේ මුල තියනවා කියන කාරණාවයි මෙතනින් පැහැදිලි කරලා තියෙන්නේ. නමුත් මේ නාසිකාග්‍රයේ මුල ගැටෙන වාතය අභ්‍යන්තරයට යන වාතය බාහිරයට එන වාතය කියන කාරණාව පදනම් කරගෙන මොන තරම් සංකීර්ණ කරුණු ගොඩක් අපිට ඉගෙන ගන්න තියෙනවද මේ භාවනාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් කොච්චර කරුණු ගොඩක් ඉගෙන ගන්න තියෙනවද නහයත් තොලත් අතර නාස්පුඩුවත් තොලත් අතර තියෙන දුර ඊටාම සීමිතයි අඟලක්වත් ඇති නැති තරම් නමුත් මෙතන උපදින වාතය අපිට පේන්නේ නැහැ නමුත් මේක දිහා බලාගෙන සංසාරයෙන් එතර වෙන්න කටයුතු කරන්න කියලා මෙතන දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට කොයිතරම් ඒක සංකීර්ණද? මේ තරම් ආත්ම කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ආවේ මේක වැටහිච්ච නැති හින්දා. අපි අර එක තැනක සාකච්ඡා කළානේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන කාරණාවක් මේ සසර කොයිතරම් දිගද කියන තැන. මහා සාගරයේ ජල කඳට වැඩිය එක අම්මා කෙනෙකුගෙන් කිරි බීලා ඉතින් ওই තරම් කිරිබීවේ මේ නාසිකාග්‍රයේ ඇතිවෙන ආස්වාසේ ප්‍රාස්වාසයේ පිළිබඳව හරියට අවබෝධයක් ලැබුවේ ලැබුවේ නැති හින්දා. එහෙනම් මොනතරම් මොනතරම් මේ තන සංකීර්ණ තනක්ද? සංසාරෙම එතන තියෙනවා කියලා සඳහන් කළේ ඒ හින්දා. ඒ හින්දා මේ මේ භාවනා ක්‍රමේ හරියටම අවබෝධ කරලා දිනු කරලා වඩන්න නම් ඊටාම අවබෝධයෙන් යුක්තව මුලින් සඳහන් කරපු මේ උපක්ඛිලේශ ඥාන 18 පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න එක මේ සියලු දෙනාට ඊටාම වටිනවා. මේ දේශනා මාලාවේ අවසාන අධීර තමයි මේ පවතින්නේ. ඒ අවසාන අධීරයේ මේ සාකච්ඡා වෙන කරුණු මේ භාවනාව දියුණු කරගන්න ඊටාම ඊටාම වටිනවා. යමෙක් ආනාපාන සතිය දිගින් දිගට ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා නම් මේ මේ උපක්ඛිලේශ ඥාන 18 හොඳට අවබෝධ කරගන්න ඕනේ. උපක්ඛිලේශ 18 අවබෝධ කරගත්ත කෙනාට තමයි උපක්ඛිලේශ ඥානය පහළ වුණා කියලා කියන්නේ. ආංගීය ඥානය මුලින්ම දිනු කරගෙන භාවනාවට වාඩි වෙනවා නම් උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත කියන නිමිති ළඟට ඔබ යනකොට නිමිත්තත් රැකගෙන හිතත් රැකගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධය ලබලා යන නිසා ඒ අවබෝධය නොලබපු කෙනා මුහුණ දීපු අපහසුතාවයට ඔබ මුහුණ පාන එකක් නෑ. එහෙනම් ඒ කරුණ අවබෝධ කරගෙන මේ භාවනාව සාර්ථක කරගන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන්ම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ নমස්කාර පාඨය පිළිබඳව ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා මේ ගාතාව ලියලා තියෙනවා වැරදි තියෙනවා නම් සඳහන් කරන්න කියලා වචන දෙකක වැරද්දක් තියෙනවා ඒක මේ කොලේම ආපහු වැරද්ද නිවැරදි කරලා ලියලා තියෙනවා මේක ඉදිරිපත් කරපු කෙනා කොලේ අරගෙන ඒ වචන දෙක නිවැරදි කරගන්න. සත්තුත්තමස්ස කියන එක වැරදිලා තිබිලා තියෙනවා. සබ්බඤ්ඤුනෝ කියන කාරණාව වැරදිලා තිබුණා. ඒක සබ්බඤ්ඤුනෝ වෙන්න ඕනේ. ඒක වචන දෙක හදලා තියෙනවා. එහෙනම් සුපුරුදු පරිදි අදත් ධර්මදේශනාවේ දායකත්වය දීපලාල් විජේරත්න මැතිතුමා හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දරන්නට යෙදුණා. දරු තිදෙනාද මේ අවස්ථාවට අද දවසේද සම්බන්ධ කරවමින් ඒ දරු තිදෙනාටම ආශිර්වාද කරමින් විශේෂයෙන් නිශිත් විජේරත්න පුතණුවන් විසින් අද ධර්ම දේශනාවට ආරාධනා කරවන්නට යෙදුණා. එහෙනම් මේ පැය දෙකම ධර්ම දේශනා දෙක අපි සම්පූර්ණ කරන්නට යෙදුණි පුතණුවන්ගේ ආරාධනාව නිසා. මේන් රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් නිදන પ્રાપ્තියටපත් වුණ විජේරත්න මැතිතුමාගේ දයාබරණීය දෙමව්පියන්ට අනුමෝදන් කරවමු. ඒ වගේම මෙතිනියගේ ආදරණීය පියාණන්ටත් අපි අනුමෝදන් කරවමු. යම් හේතුවකින් සසර කුසල් අවශ්‍යතාවයක පසුවන්නේ නම් මෙසේ රැස් කරගෙන අනුමෝදන් කරන්නා වූ මේ මහානුභව සම්පන්න පුණ්‍ය සම්භාර ධර්මයන් නිසා සාංශාරික කුසල් අවශ්‍යතාවයේ සම්පූර්ණ වේවා. සසර කුසල් ඇති තැනක ජීවත් වෙනවා නම් ඒ කුසලයේ තව තවත් වඩා වර්ධනය කර ගැනීම සඳහා මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පාරමිතාවක්සේ අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරවමු. ඒ වගේම සුජීවත්ව ඉන්න ප්‍රියංජලා මැතිණියගේ දයාබරණීය මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ ස්ථානයට පැමිණිච්ච ලොකු කුඩා ඔබ සියලුම දෙනාටත් මෙතෙක් කල් ආශිර්වාද කළා වගේම මේ සත්පුරුෂයන් අදත් ආශිර්වාද කරනවා ඔබ සියලු දෙනාම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් ඔබේ නමින් නිදන ප්‍රාප්තියටපත් වන ගුරු දෙමව්පියාදීන්ට අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරන්න සුජීවත්ව ඉන්න දෙමව්පියන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු ඊට අමතරව මෙම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අපේ අනුනායක මාහිමිපාණන් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා මේ පින්කම සාර්ථක කර ගැනීම සඳහා විජේරත්න මැතිතුමාට සහ පවුලේ අයට නන්නාකාරයෙන් උදව් උපකාර කරන අනික් සියලුම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම දරුති දෙනාටත් විශේෂයෙන් ශෙනුකී විජේරත්න දේනියටත් නිසිත් විජේරත්න පුතණුවන්ට සහ ෂෙවින් විජේරත්න පුතණුවන්ටත් මේ කුසලයාගේ බලයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා සත්පුරුෂ මව්පියන් විසින් පින් රැස් කරගන්න සසර දිනන්නත් මග කියන්න උදව් කරනවා වගේම ඒ දරුවන්ගේ අනාගතය පුරාවටත් කල්යාණ මිත්‍රයන්ව මුණ ගැහේවා පාප මිත්‍රයන් ජීවිතෙන් දුරින්ම දුර වේවා මෙලව සුවපත් කරගෙන මව්පියන්සේ මහා පින්කම් සිදු කරගනිමින් සසරින් එතර යන්න ඒ අයටත් මේ පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි මේ ධර්මදේශනා මාලාව පුරාම වගේ විශේෂයෙන් සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ අතිගරු සභාපති අවසරයි අපේ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට විශේෂයෙන් ආශිර්වාද කරන්නට යෙදුණා. ඒ දේශනාව පවත්වන දේශනා මාලාව අතරතුර උන්වහන්සේ අසනීප තත්වයට පත්වෙච්ච කාලවක වාන්වි ඉඳලා උන්වහන්සේගේ අසනීපේ සුවපත් වෙන්න කියලා හැම දවසකම උන්වහන්සේට පින් අනුමෝදන් කරලා නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්ට යෙදුනා. එමනම් අද දවසේද මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ද සිහිපත් කරමින් අපි සියලු දෙනාම සත්‍යක්‍රියාවක් සිද්ධ කරලා නායක මාහිමිපාණන් වහන්සේට සුවපත් වෙන්න ආශිර්වාදයක් කරමු. පින්නතුනි සත්‍යක්‍රියාවක් මේ ශාසනය ඊටාම බල සම්පන්නයි. සත්‍යක්‍රියාවක තියෙන ශක්තිය මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අපේ බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා කරපු අවස්ථා ගණනාවක් ජාතක පාළියේ සඳහන් වෙනවා. ඊට විශිෂ්ට සත්‍යක්‍රියාවක් කරපු තැනක් තමයි මේ වටුපැටියෙක් වෙලා ඉපදිලා හිටපු කාලේ. අම්මා තාත්තා දාලා ගිහිල්ලා ආරක්ෂාවට කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා තමන් වහන්සේම කල්පනා කරනවා. මේ ලෝකේ මගේ අතපය දෙකම පණ නැහැ. මගේ පියාපතුත් පණ නැහැ. මට මේ ලෝකේ යම් ආරක්ෂාවක් තියෙනවා නම් ඒ මගේ අම්මගේ තාත්තගේ. නමුත් ලැබුගින්නට බයේ මගේ ඥාතිනුත් මම දාලා ගිහිල්ලා මෙතෙක් වෙලා ළඟ හිටපු මව්පියොත් මම දාලා ගිහිල්ලා. ඒ නිසා මට දැන් වෙන කරන්න ආරක්ෂාවක් මට ආරක්ෂාව සපයන්න කෙනෙක් නැති නිසා තමන් තනියම සත්‍යක්‍රියාවක් කරගන්නවා. ආන්ගේ සත්‍යක්‍රියාවේදී අපි සම්පූර්ණ කරනකොට සත්‍යක්‍රියාවක් විශේෂයෙන් රත්නත්‍රයේ ආශිර්වාදය රත්නත්‍රයේ තියෙන අනන්ත ගුණය සිහිපත් කරන එක මූලික කාරණාවයි. මොකද මේ ගුණ සම්පූර්ණ සත්‍යයිනේ. භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ සමුදායන් සම්පූර්ණ සත්‍යයි. නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් සත්‍යයට මෙන්න මේ වාගේ ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒ ගුණයත් එසේම සත්‍යයි. ආර්ය මහා සංඝ රත්නය ලෝකයට කොයිතරම් යහපතක් කරන්නේද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒ කාරණාවත් එසේම එසේම සත්‍යයි. එහෙනම් තුනුරුවන් සිහිපත් කරලා සත්‍ය ක්‍රියාව මුලින් පටන් ගන්නවා. ඊළඟට සත්‍ය ක්‍රියාව කරන්නේ මම නම් මට ආශිර්වාද උදෙසා නම් මම ගාවත් ගුණයක් තියෙන්න ඕනේ. දැන් මේ සත්‍ය ක්‍රියාව කරගන්නේ Tamanට නම් තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරලා Taman ගාවත් යම් ගුණයක් තියෙන්නම ඕනේ. කුමන හෝ ගුණයන් යටත් පිරිසෙන් පන්සිල් පද පහෙන් එක සිල් පදයක්වත් මන් දෙවි හිමියෙන් රැක්කා කියන කාරණාවවත් තියෙන්න ඕනේ. එහෙම තමයි සත්‍ය ක්‍රියාව සාර්ථක වෙන්නේ. ඒ නිසා අපි අද දවසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය හදවතින් මෙනෙහි කරලා නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේ අපරිමිත ගුණ සමුදායත් අපේ හදවතින් මෙනෙහි කරලා අෂ්ටාර පුද්ගල මහා සංඝරත්නයේ අනන්ත ප්‍රමාණ ගුණ සමුදායන් අපේ සිත්වලින්ම මෙනෙහි කරලා ඒ වගේම මේ සතිපට්ඨාන සූත්‍ර ධර්මදේශනා මාලාවේ අපි මුලින් සිහිපත් කරන්නට යෙදුන අද මේ නිමා කරන්නට යෙදෙන 96 වෙනි දේශනාව. ජනවාරි මාසේ 7 වෙනිදා පටන් අරගෙන මේ වර්ෂයේ ඉවර වෙනකම් මේ වර්ෂයේ අවසාන දේශනාව 96 වෙනි දේශනාව. සද්ධර්ම දේශනා 96ක් ලෝකයට ලෝක සත්වයාට යහපත උදෙසා දානය කරවන්න දීපලාල් විජේරත්න මැතිතුමා හිමාලි ප්‍රියංජලා විජේරත්න මැදිනිය මුල් වෙලා මේ සිදු කරන්නට යෙදුනා. එයින් රැස් කරගත් අප්‍රමාණ වූ කුසලානිසංස බලයත් ධර්ම ශ්‍රවණය කෙරෙව්වා පමණක් නෙමේ සියලු දෙනාටම ආහාරයෙන් පානයෙන් සංග්‍රහ කරලා ඒ ආකාරයෙන් සම්පූර්ණ වූ දානමය පින්කමක්ද සිදු කරගත්තා. ඒ සියලුම දානානිසංසයනුත් මේ අවස්ථාවේ සිහිපත් කරලා ඊටාම සතුට සිතින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව සසර දුකින් එතර වීම උදෙසාම සද්ධර්ම ශ්‍රවණය කරමින් මේ භාවනා ක්‍රමයේ දියුණු කර ගැනීමේ චේතනාවෙන් මෙතෙන්ට සද්ධර්ම ශ්‍රවණය කරන්න නිරන්තරයෙන් සහසම්බන්ධ වුණ මේ විශාල පිරිසක් සියලු දෙනා ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත් ආ උදාර පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලම ආවර්ජනය කරගෙන තම තමන්ද මේ භාවනාව දියුණු කරගෙන සසරින් එතර කරන්න වීරිය වඩන නිසා අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කළ යුතු බව මුලපටන් මේ දේශනාවේ පැහැදිලි කළා. ඒ නිසා මේ සදහවත් පිරිස සියලු දෙනාම තෙරුවන් සරණ යන්න අප්‍රමාණ වීරිය දරමින් හැම වෙලාවෙම රත්නත්‍රයේ සරණ ගියපු උපාසක උපාසිකාවන් බවට පත් වෙන්න කටයුතු කරන පිරිසක්. ඒ නිසාම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්න ශක්ති ප්‍රමාණයෙන් වීරිය වඩන පිරිසක්. ඒ නිසා මේ පිරිස මහත් වූ ගුණ සම්පන්න පිරිසක්. ඒ නිසා ඔබ රැස් කරගෙන තියෙන කුසලයක් ආරක්ෂා කරන සීලානුභාවයත් ඔබ භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිලා ලබාගත් ඒ උතුම් බෞද්ධ ජීවිතයේ තියෙන අනන්ත අප්‍රමාණ ශක්ති ප්‍රමාණිනුත් එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේගේ දසපාරමිතාවල බලය ආදී කරුණු දසපාරමිතා සිහිපත් කරහම භාග්‍යතුන් වහන්සේ වටේට කරුණු සියල්ලම සම්පූර්ණයි. ඒ සියලුම බල ශක්තියින් ගුණ ශක්තියින් එකතු කරගෙන ඔබට දහම් දේශනා කරලා මාරස් කරගත් ආ වූ කුසල ශක්තියත් එකතු කරලා අපි සියලු දෙනාම සත්‍ය ක්‍රියාවක් කරවමු. මේ අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අසනීප තත්ත්වයෙන් පසුවන සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කරන්න අනුමෝදන් කරන්න සූදානම් වෙන මොහොතේ උන්වහන්සේ මේ රටේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයන්න් වහන්සේ නම. සම්මා සම්බුද්ධ ශාසනය භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවය පවතින තාක්කල් පවතින රට හැටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරමින් අවවාද කරන්ට යෙදුණා. එහෙනම් ඒ රට විවිධ අවස්ථාවන් වල මිත්‍යා දෘෂ්ටියෙන් ගැලෙනකොට මිත්‍යා දෘෂ්ටියෙන් ගිල ගන්නකොට දෙව්ලොවෙන් ආපු අය වගේ මහා සත්පුරුෂයෝ මේ ලෝකේ පහළ වෙලා නැවත සම්මා සම්බුද්ධ ශාසනය නගා හිටවන්න කටයුතු කළා. එහෙනම් ඒ අතර කටයුතු කරපු ශ්‍රේෂ්ඨ උත්මයෙක් තමයි දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේ. අපේ රට සම්පූර්ණයෙන් වෙනස් කරපු භික්ෂූන් වහන්සේ කියලා කිව්වොත් වර්තමාන භික්ෂූන් වහන්සේ කියලා කිව්වොත් ඒකේ කිසි වැරද්දක් මං හිතන්නේ නෑ සියලු දෙනා මේක අවිවාදයෙන් පිළිගන්නවා. ඒ නිසා උන්වහන්සේ රැස් කරගත්ත ඒ සියලු කුසල ධර්මිනුත් උන්වහන්සේට හේතු වෙලා මේ කුසලයෙන් උන්වහන්සේ වහවහ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිදුක්ව නිරෝගීව සුවපත් භාවයෙන් යුක්තව මේ රට තුල මහත් වූ පින්කම් සිදු කරවමින් සම්බුද්ධ ශාසනය නගා හිටුවමින් බෞද්ධයා නගා හිටුවමින් රට පිළිබඳව ඇල්ම, ජාතිය පිළිබඳව ඇල්ම, ආගම පිළිබඳව ඇල්ම උන්වහන්සේ ළඟ නිරන්තරයෙන් තිබුණා. ආන් ඒ සියලු தත්වයන් ආරක්ෂා කරමින් රට ජාතිය සුරක්ෂිත කරමින් තවත් চিරාත් කාලයක් සම්මා සම්බුද්ධ ශාසනය මේ ධර්ණිතලයේ මත ජීවමාන කරවන්න උන්වහන්සේට ජීවන ශක්තිය උදා වේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේට මේ දේශනා මාලාව පුරාම පින් අනුමෝදන් කළා. උන්වහන්සේලා බොහොම සතුටින් පින් අනුමෝදන් වුණා. උන්වහන්සේලාගේ අනන්ත අනුභව බලයත් ආශිර්වාදයත් කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට හේතු වේවා. සම්‍ය දෘෂ්ටික දිව්‍ය රාජවරු බ්‍රහ්ම රාජවරු උන්වහන්සේට ආශිර්වාද කරත්වා. උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන්ුත් උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අවසන උන්වහන්සේ විසින් ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසීමම උදා කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු